වංචනික ධර්මතා කරුණාවෙන් පැහැදිලි කරනු මැන. කොළඹටම එන්න ඕන ඔකට. ඉතින් මේකට ඇත්තම හොඳම වැඩේ තමයි රේරුකාණ ධම්ම ස්වාමීන් පොත කියවනම් වංචනික ධර්ම කියලා වෙනම එකක් තියෙනවා. ඉතින් හුඟාක් වෙලාට මේ වංචනික ධර්ම ගොඩාක් වැඩ කරන්නේ මේ අනුශේ කෙලස් එක තමයි. අනුශේ කෙලස් වල වැඩ කරන්න ගියාම ඇත්තට මේ පුද්ගලයා දන්නෙත් නෑ මේ වංචනික ධර්මයක් කියලා. ඒ නිසා දඬුවම් කරලා හරි මේ කවදාකවත් හදන්න බෑ. ඒ මනසට මේක හේතු ගන්නලා දීම සතියෙන් ඇර කවුන්සල් කරලා හෝ සයිකෝതെරපි මොන්න જાතියෙන් කරුවත් මිනිහා නැහැදෙන්න ඉඩ තියෙනවා. සතියට අහුනොත් නම් නෑ බෑ කියන්න බෑ. ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් තමයි තමන්ගේම අඩුපාඩු නැත්තම් මේ දේවල් වලට තමන් මේ දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලම ගෙනියන බව. කැමැති කියන්නෙම අකමැත්තක් තමයි. අකමැති කියන්නෙම කැමැත්තක් තමයි. හොඳට බලහන් යනකොට ඒක තමයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක කිව්වට කවුරුත් හිතන්නේ එහෙනම් පිස්සුද අපිට එහෙම කියන්නේ මොකද්ද කියලා. ඉතින් අපි කපන්න බැරි අත ඉඹිනා වගේ කියන උපදේශ ඇවිල්ලා තියෙන්නේ. හුඟක් හයියෙන් ඉඹින්නේ ඊට කලින් කපන්න හදලා බැරි වෙලා. එහෙම නැත්නම් ඔය මිදි වලට බනින්නේ උඩ පැනලා පැනලා කඩා ගන්න බැරි වෙච්චාම ආපෝ මිදි කියන જાති නම් ඕනේ නෑ ඒක කෑවොත් බඩට දෙනවා කියලා කෑ ගහන. ඉතින් ඕකෙන් තමයි මේ ගොඩක් කතා කරන්න වෙලා තියෙන්නේ අපිට. හැම කෙනෙක් තුළම යම් ප්‍රමාණයකට වැඩ කරනවා. පෘථග්ජන ගතියේ ඩෙන්ටි කාඩ් එක වගේ තමයි වංචනික දාන. පෘථග්ජනකම තියෙනවා නම් ඩෙන්ටි ඒක තියෙනම. හැබැයි Tamanටත් තමයි වංච කරගන්නවා. ඒක දන්නේත් නැහැ. ඒක නිසා අනුකම්පා කටයුතුයි. මේ වංචනික ධර්ම වල වැඩ කරන්න ගියාම ඒ ආර්ය භාවයට ගිය කෙනා විතරයි මේ නැත්තම් ඒ සක්කාය දිට්ඨිය කියන මූලිකම වරදොල තේරුම් ගැනීම ආත්ම දෘෂ්ටිය තේරුම් ගන්න එකවත් සුද්ධ කරගත්ත කෙනාට විතරයි මේ වංචනික ධර්ම වල තියෙන භයානකකමත් අපි මේ කතා කරනකොට හඳරකොට මිනිස්සු කොච්චර වරදොල වටහා ගන්නවද කියන එක තේරෙන්නේ ගොක් මේක තේරුම් ගත්ත කෙනාට. ඒ නිසා අපි මේ අපි දවසක් හැසිරෙනකොට අපේ හැසිරීම නිසා කී දෙනෙක් හිත නරක කරගන්නවද? කී දෙනෙක් සද්ධාව ඇති කරගන්නවද? අපි දන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ ඇත්තන්ගේ නිසා අපි කීතනක් හිත නරක කරගන්නවද? මොක කවදාකවත් අහලා බලලා බැලුවොත් එහෙම දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ පංචනික ධර්ම කියලා කියන්නේ ස්වභාවය ඒකේ ක්‍රියාත්මක වෙන ස්වභාවයේ විකෘත භාවයකට වෙනත් ස්වරූපකින් තමයි අර්ථ වැටෙන්නේ වෙන කෙනෙකුට. එතකොට ඒක මේ අපේ සාමාන්‍ය කියන්නේ රවල් දවල් මිගිල් රාල් ඩැනියෙල් කියලා එකක් කරනවා එකක් කෙරෙනවා. ඉතින් ඒක මේ සාකච්ඡා කරනවා මේක මේක ගැන කියනකොට මේක භයානකම ගැන ඉතින් මේ මේකට කියන්නේ ෂට මායා කියන වචන දෙක අපි පාවිච්චි කරන්නේ ෂටකම කියලා කියන්නේ මේ නැති ಗುಣ මවාපෑම මායාව කියලා කියන්නේ ඇති නුගුණ වසාලීම ওই දෙක ඉතින් ඒ කියන්නේ සදාචාරය කියලාත් ඕක කරනවා හැම කෙනෙක් තුනම ඕ මට්ටමක් තියෙනවා. ඉතින් ඒක සරුවචනාංශයේ අර බුරිදත්ත ජාතකයේදී ඒ දිග සූත්‍රයක් දිග ජාතකයක් ඒකෙදී මේ ඉපදෙන්නේ දේව භක්තිකෙක් විදිහට Hindu එහෙම නැත්නම් බ්‍රාහ්මණ පවුලක ඉපදිලා අදාහගෙන වැඩ කරනවා. ඒ බ්‍රාහ්මණ අදාහගෙන වැඩ කරනකොට ඒක තැනකදී සිද්ධියක් වෙලා අභියෝගයක් මතුවෙනවා මම මේ අදාහන දේ හරිද වැරදිද කියලා. සර්වඥතාසිකේ තියෙන තරුවත් වෙලා නැහැ නේද? අන්න එතනදී එකපාරට මේ බෝධිසත් ආත්‍යජිම තේින මම වැරදි දෙයක් මේ කරගෙන කරගෙන ඉන්නේ කියලා ඊට පස්සේ ඒක තර්කයට නගනවා. තර්කයට නගලා කියනවා මේ මේ ලෝකේ මැව්වේ නිර්මාපකේ කියලා කියනවනම් ඒ මව්පුදේ මෙච්චර දුක පිණිස පිහිටලා තියෙනවනම් මේකට නිර්මාපකයා කියලා නෙවෙයි කියන්නේ විනාශකයයි කියලා කියලා තියෙනවා. මවල තියෙන විනාශයක්. එක දෙක කියනවා මායාව සහ සතම මේ මුලාව මුසාව සහ සතමායාව සහිත මැව්වනම් මේක මොළු ඔළුව හොඳ මිනිහෙක් නෙමෙයි මවලා තියෙන්නේ කියලා. ඇයි මේ මාව පුදේ මායාව මැව්වේ මොකටද කියලා? අනේ ඒ කියන්නේ මේ මායාව තුලින් අපි කොච්චර මේ පැටලිලා තියෙනවද කියන එකට එතන අදහස් කරන්නේ ඒ මේ මැවුම්කාර දෙවියන් වහන්සේත් එක කරන අභියෝගයක් විදිහට මේ දවසක් ඇතුළත කොච්චර වෙනවද කියලා. මේක හරි අඩුයි මේ වැද්දන්ගේ වැද්දන්ගේ එහෙම කියාපාන්න දෙයක් නැහැ. තිරිසනුන්ගේ නැහැ. තිරිසනුන්ට දෙයක් නැහැ. පුංචි බබාලට නැහැ. උන්න උන්න මේ හෙළුවෙන් හිටියයි කියලා හෝ මුණින් අතට හිටියද උඩ ඇත ගාණක් නැහැ. කිසිම දෙයක වංචා කරන්නේ මේ වංචනික ධර්ම ඔක්කොම එන්නේ මේ මේ දැනුමින් හැකියාවෙන් වැඩිගෙන වැඩිගෙන එනකොට ඉන්නේ ඉන්නේ අපි පරිසරයෙන් කොච්චර ඈත් වෙනවද කියනවනම් හැම කටයුත්තකදීම අපට අසහනයක් ඉතුරු වෙනවා. අර පුංචි කාලේ වංචනික ධර්ම නැති කාලේ බලන කෙනාටත් වංචනික ධර්ම දුරු වෙනවා පොඩි කතා කෙනකොට. තිරිසනුන්ගේ වැඩවල වංචනේ පිස්සෝ සුද්ධ වංචනික ධර්ම නැති මිනිස්සු. කිසිම වංචාවක් නැහැ. ඉතින් අපි ඒගොල්ලෝ කොටු කරලා පැත්තකට දාලා කියනවා උඹලට පිස්සු කියලා. උන් කියනවා අපිට පිස්සු කියලා. උඹලා මේ රංගපෑමක් කරන්න අපි ළඟ එව්ව නැහැ කියලා. ඉතින් කවුරු එක්කන කොයි එකද කියලා කියන්න බෑ. ඉතින් ඒක නිසා මේකට හොඳම වැඩේ තමයි දීර්ඝ වශයෙන් කතා කරන්න එක එක එක ගැන හොඳට විස්තර කතා කරලා තියෙනවා. ඒ වංචනික ධර්ම කියන එක මේ රේරුකාණේ ස්වාමීන් පොතේ අරගෙන විස්තර සහිතව කියවන්න මේ ඒක ඇත්තරම භාවනා කරන විපස්සනාවට ගිය කෙනෙකුට අර රස විඳින්න අමාරුයි. ඒතර මේ අපේ ඇතුලේ තියෙන කෙලෙස් වර්ගයක් ගැන කතා කරන්නේ. නමුත් භාවනා පැත්තෙන් බලන කෙනාට ඒක හරියට තේරෙනවා මේක දන්නේ නැතුව ගියොත් හුඟක් වෙලාට අපි පැටලෙනවා කියලා. ප්‍රශ්නේ මේ ආයෙත් නගන්නකො කරුණා. ඔය ඒක කරුණාව වැඩ කරනවා කරුණා මුකේන මේ දෝසං වංචේති කියලා තියෙනවා. ඒකට උපමාවක් දෙනවා මෙහෙම යුතනේසියා කියලා එක තියෙනවා. යුතනේසියා කියලා කියන්නේ ලෙඩ අන්තිමටම පණ අදිනවා. පණ අදිනවා මැෂින් වලින් දුවන්නේ. ඉතින් හොඳටම දන්නවා මේක වැඩ ඉවර වෙනවා. ගොඩේ නැහැ කියලා. ඉතින් ඒ වෙලාවේදී ඉතින් පවුලේ කට්ටියත් කතා කරලා දොස්තරලත් කතා කරලා කියනවා මේ මැෂින් එක ස්විච් ඔෆ් කරපුවාම ඉවරයි. ඉතින් එතෙන්ට යනකොට එතෙන්ට යනකම් යන්නේ කරුණාවෙන් තමයි. රැකගන්න. නමුත් එතෙන් ගියාට පස්සේ නම් මේක දවස් රුපියල් 3000ක් ගෙවන්න ඕනේ. රැකෙන්නෙත් නැහැ. දොස්තර මහත්තයත් කියනවා හරියන්නේ නැහැ කියලා. ඒතර කරුණා වංචක ස්වරූපයෙන් මතු කරලා අනිත් පැත්තට දානවා. ඒතර ද්වේෂය වැඩ කරන්නේ. නමුත් වංචා කරුණාව ස්වරූපයෙන් ඇවිල්ලා වැඩ කරන්න ඉතින් ඒ නිසා මෛත්‍රිය රාගයේ ස්වරූපයෙන් වංචා කරනවා. කරුණාව ද්වේෂ ස්වරූපයෙන් වංචා කරනවා. ඒ වගේම මෙන්න මෙහෙම ශියුම් ධර්මයක් තියෙනවා. අපිට දැන් මම මෙතන ඉඳලා මහ ලොක්ෙක් වගේ උඩ ආසනෙක ඉඳගෙන බණ කියනවා. ඉතින් බණ කියනකොට ඔය කොමලා ඉතින් බොහෝ මේ ලොකු මේ ආදරයෙන් ගෞරවයෙන් අහගෙන ඉන්නවා. ඉතින් අහගෙන ඉන්නකොට මම යම් දේවල් බොරු කියනවත් ඇති වැරදි වෙනවත් ඇති ඔක්කොම ගණගෙන කොහොම හරි ගෞරවයෙන් අහගෙන ඉන්නවනේ. ඉතින් අහගෙන ඉන්නකොට දැන් මට එනවනේ නම්බුවක් දැන් මං කියන දේ මේ කොළඹත් 50ක් 60ක් වෙනවා බණ අහන්න කිව්වම ඉතින් ලොකු දෙයක් නේ. ඉතින් එතකොට මට හිතෙනවා මමත් මිනිහෙක්. මමත් කෙනෙක් තමයි කියලා. සමහර විටක ගෙනාවු හේතු සම්පත්‍ය අනුව හෝ මම භාවනා කරපොන යම් කිසි ප්‍රමාණයක් සාධාරණ ඇති. නමුත් වැඩි හරියක් සමාජයට මම හම්බෙච්ච අවස්ථාවේ ප්‍රයෝජන අරගෙන වැඩ කරගෙන යනවනම් හේතු සම්පත්‍ය වලට වග කියන්න බැරි. මට හේතු සම්පත්‍ය නැති යම් නම්බුවක් මම බාර ගන්නවනම් ඒකත් වංචනික ස්වරූපයක් තියෙන මම හිතන්නම් කරුණාවෙන් කියනවා කියලා තමයි. නමුත් වැඩ කරන්නේ කරුණා නෙවෙයි ආත්ම දෘෂ්ටිය වැඩ කරන්නේ මම මමත් ආත්ම ඒ කියන්නේ මාන්නකාර තණ්හාමාන දිට්ඨිය වැඩෙන්නේ. එතකොටත් මම කියන්නේ අපෝ නෑ මම මේ හේතියන මට විවේකෙන් මම මේ කරුණාවෙන් ඇවිල්ලා බණ කියන්නේ කියලා තමයි කියන්නේ. වැඩ කරන්නේ වෙන එක. ඒ නිසා මේ විනය පිටකේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙනවා බුදුරජාන් වහන්සේගේ වේරංජ කාණ්ඩේ ඉස්සල්ලාම සඳහන් කරලා තියෙන්නේ භගවා වේරංජායන් විහෙරති නලේරු පුචිමන්ද මූලේ කියලා. බුදුරජාණන්සේ වේරංජාය වැඩ ඉන්නව නලේරු කියන යක්ෂයා ආවිරුඩ වෙලා ඉන්න ගොරක ගහක් මුල. එනිසා අටුවාචාරින් වහන්සේ විස්තර කරලා දෙනවා මේ නලේරු පුචිමන්ද මූලයේ වේරංජාවයි කියලා දෙපොලක් සඳහන් කරන්නේ ඇයි? දැන් මම මේ කොළඹ ධම්ර විපද නෙමේ බණක් කිව්වා. ඉස්ලා අපි කියන කොළඹ. ඊට පස්සේ ධම්ර විපදනම කියනවා. අරකේ තියෙන්නේ නලේරු පුචිමන්ද මූලයේ කියලා කියන්නේ කාරණ්‍ය. වේරංජාව කියන්නේ නගරේ. ඇයි නගරයයි මේ කැලෙයි දෙක පෙන්වන්නේ. බුදුමාකාර ලස්සනට කියලා තියෙනවා. උන්වහන්සේ මහා කරුණාවෙන් නගරයට වදිනවා. මිනිස්සු පින්ඩපාතයක් පූජා කරලා පින් සිද්ධ කර ගන්නවා. එසේ මහා ප්‍රඥාවෙන් නගරය ඇතැරලා කැලයට යනවා තමන්ගේ වැඩක් කරගන්න. ඊට පස්සේ මහා කරුණාවෙන් උදේවරුේ පින්ඩපාතය යන හැන්දෑ වෙනකොට මහා ප්‍රඥාවෙන් ආපහු ගිහලා තමන්ගේ වැඩක් කරගන්න. පුදුමාකාර වාක්‍යතෝගයක් පෙන්ලා දීලා තියෙනවා මේ තමන්ගේ වැඩේ ප්‍රඥාවටයි බර වෙන්නේ. ඒකට විවේකය අවශ්‍ය වෙන්නේ. ඒතකොට සෙනගත් එක්ක ඉඳලා බෑ. ඉතින් සෙනෙකට යන්න ඕනේ කරුණාවෙන්.